නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්ඛවේ අප්පියේ සංකයෝගෝ දුක්ඛෝ දතස්සතේ මන හොಂತಿ අනිත්‍යා අකන්තා අමනාපා රූපා සද්දා ගන්ධා අසා පුත්තබ්බා ධම්මා තේ හොಂತಿ දස්සතේ තේ හොಂತಿ අහිතකාමා අනත්තකාමා අයෝගක්ඛේම කාමා තේ යං තේහි සද්දින් සංගති සමාගමෝ මිච්ඡී භාවෝ අයං උච්චති භික්ඛවේ අක්ඛේහි සම්පයෝගෝ දුක්ඛෝති කෞරණ්‍ය ආදංගරයෙන් අවතරයි ගෝඨාවතර පාදක මහත්වරු එක්ක සතිපට්ඨාන මහා සූත්‍රය ඉදිරිපත් කරගෙන පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ අපි අද ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ දුක්ඛ සත්‍යයට අයිති එක කොටසක් දුක්ඛ සත්‍යයක විස්තර විභාගයක් මේ තාකල් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ඒ ශෝකයේ දුක පිළිබඳව යම් ලක්ෂණ සමහරක් ඉස්තර කරගත්තා. ඊට සාමාන්‍යයෙන් මේ ධම්මචක්කපවත්තන සූත්‍රය වගේ තැන්වල පෙන්වා දීලා තියෙනවා. ඒකෙම තවත් ඒ දුක පිළිබඳව විස්තරයක් තමයි අපි ඒ සංපයෝගෝ දුක්ඛෝ යේහි විපයෝගෝ දුක්ඛෝ කියන අපි සාමාන්‍ය සින්නත දාගත්තොත් අප්‍රිය දේවල් සහ පුද්ගලයන් හමු වීමෙන් එකට සංප්‍රයෝග වීමෙන් ඇති දුක සහ මේ විපයෝගෝ දුක්ඛෝ ප්‍රිය වස්තු පුද්ගලයන්ගෙන් වෙන්වීම සම්බන්ධ කරගෙන ඇති දුක මේ අප්‍රිය සංපයෝගයත් ප්‍රිය විප්‍රයෝගයක් කියන මේ දෙක නිසා තමයි අර කලින් සඳහන් කරපු ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ආකාරයට කයින් වචනයෙන් මේ දුක පිළිලිබු වේ. ශෝක අපි දා කතා කරා පරිදේව ආදීවෝ පරිදේවෝ ආදීවිතස්සම් පරිදේවිතස්සම් කියලා මේ විප්‍රයෝගයක් වෙච්චාම ඒ අත්ංගේ නංගොත් කිය කියා අඬනවා ඇලිය යුතු දේවල් භවට කල්පනා කරනවා එතකොට පරිදේවයක් ඊගාවට ශෝකයක් එනකොට කායික දුක්ඛං කායික අසහතං ඒ විදිහට කාය වශයෙන් දැනෙනවා ලොකු දාහ පරිලාහ නොවිඳිය හැකි වේදනා මතුවේ. ඊගාවට චේතසිකව මතුවෙච්චාම දෝමනසං. චේතසිකං දුක්ඛං චේතසිකං අසහතං චෛතසික වශයෙන් මනසට ඇතිවෙනා වූ දෝමනසං ඊගාවට <clears throat> උපායාසය කියලා කියන්නේ ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායාසිතත්තං ආයාස කර තත්ත්වයක් ඇති. ඉදොන් හිතුම් පහසුකම් නැති ස්වභාවයක්. ඒක ආත්මයෙන් උපායාස බවටපත් වෙනවා. උපායාස කළ යුතුයි. මේ වෙලාවට නාඩා ඉන්න එක හොඳ නැහැ. මේ මේ දෙයක් වෙච්චාම ඇඳිය යුතුයි. දෙහෙතකට යුතුයි කියන වගේ සමාජ ධර්මයක් තියෙනවා. මේ දෙකට හුඟාක් කලකට හේතු වෙන්නේ මෙන්න මේ කියනා වූ අප්‍රියන් හා එක්වීම සහ අප්‍රියන්ගෙන් වෙන්වීම කියන මේ ධර්මතා දෙක. ඉතින් ඒකදී මේ අප්‍රියන්ගෙන් වෙන්වීම කියන කාරණා තමයි ඉස්සර කරලා පෙන්නන්නේ. ඒකට හේතුවක් තියෙනවා අනිකුත් ආගම් වල දක්වන දර්ශනයට වඩා සර්වජන් වහන්සේ දුක්ඛෝ ලෝකේ පටිච්චිතෝ කියලා මුළු ලෝකෙම පිළිබඳ තියෙන දුකකම පැහැදිලි ප්‍රකාශනය කළා. ඒ කියන්නේ මම මැව්වයි කියන එක බුදුරජාණන් වහන්සේ බාර ගන්නෑ. මේ දුක මැව්වේ මම. ඒ නිසා මේක හොඳටම අවලා තියෙනවා කියන කතාවක්. එහෙම නැත්නම් දේව නිර්මාණවාදයක්, ඊශ්වර නිර්වාණවාදයක්, අර බලධාරීත්වය සර්වඥාන්සේ බාර ගන්නෑ. සර්වඥාන්සේ මතක් කරන්නේ ඒ කාන්තේම මේ දුක මේ ලෝකය දෙක එකක් බව. දුක කියන්නේ ලෝකයක්, ලෝකය කියන්නේ දුකක් බව. හොඳට අවබෝධ කිරීමේ තරම් ලෝකෙම ඉඳගෙන ලෝකේ අවබෝධ කරපු தත්ත්වේ නිසායි ලෝක විදූ තත්ත්වේ නිසායි සරුවිද තත්ත්වයටපත් වෙන නිසා නොපැකිල මේ ඇත්තා වූ නරක පැත්ත ආදීනාව පැත්ත ඉස්සරකරනද ඉදිරිපත් කරලා ඒක ලොකු මේ විප්ලවකාරී අටයුත්තක් කරවචනාතේ ආගමික සාස්තුන් වරයන් වහන්සේ නමක් විදිහට කරපු දෙයක්. ඒ නිසා ගත කරන මංගල සූත්‍රය පටන් ගන්නකොට මේ අසේවනාච බාලාණන් කියලා පටන් ගත්තේ ආශ්‍රය කර නොකොළුතු බාලයන්ගෙන් දුරු කිරීම පණිදාශ්‍රයට වඩා ඉස්සර ඉක්මන් කරන්න ඕනේ ඒකට. ඒ මොකද හොඟාවක් අති කොන ගෑවිලා තියෙන සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ බාලය. ඉතින් ඒකත් හදලා කරලා ගන්නවා වගේ නෙවෙයි. පුළුවන් තරම් ඉස්සලා මේකෙන් වෙන් වෙලා පණිදාශ්‍රයෙන් පස්සේ තමයි අපිට යම් කිසි විදිහකට පිළිමක් පිළිමක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ලෝකේ දිහා ගත්තාම මේක අප්‍රිය සංප්‍රයෝගයක්. පුනරුත්පත්ති ජීවාන එහෙම නැත්නම් අන්තරාභාවයේ කතාවක් හෝ වේවා අනිවාර්යයෙන් සංසාරේ කරගෙන තාකල් අප්‍රිය සංප්‍රයෝගයක්ම තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානපතිකං කියලා ඔය ගෝදාන ධර්ම පරිපන්ත ධර්ම ගැන කතා කරනකොට සඳහන් කරත ඕනම කෙනෙක් අතීතය සම්මර්ෂණය කරලා බැලුවොත් වික්ෂෝපෙමයි ඉල්ලන එකම තමයි වැඩි, අලුත් කරන එකම තමයි වැඩි, හොඳ එක හොයන එකම තමයි වැඩි, සක හොයන එකම තමයි වැඩි. ඔව් කාමදාපත් ඒ සැප ඒ ඉල්ලන දේ නොලැබීම නිසා මෙතෙක් ගත ප්‍රයත්නත් ලැබිච්ච ප්‍රතිඵලත් පොදු එකතුව විචෝපය. අනේ විචෝපේ තමයි ඉස්ලාම මේ අප්‍රිය සංප්‍රයෝගයේ මුලට දැබීමේ විස්තර කළා තියෙන්නේ. ඒකෙදි මේ අප්‍රිය සංප්‍රයෝගය සාමාන්‍ය අන්ධ පු탁 යන පුද්ගලයාගේ ප්‍රිය සංප්‍රයෝගය, කල්යාණ පු탁ඥයාගේ, නැත්නම් ශේඛ පුද්ගලයෙකුගේ, එහෙම නැත්නම් අරියත් අරියත් ආභෝධ කළා වූ රහත් කුත්තමයන් වහන්සේ නමගේ සර්වඥාන් වහන්සේගේ විදියට මේ අප්‍රිය අමනාප වස්තු පිළිබඳව ලයිස්තුව වෙනස් වෙනවා. නමුත් මේ සතිපට්ඨාන සූත්‍රයේ දීලා තියෙනා වූ මේ විග්‍රහය ඒ සියල්ලටම හරියට කොකටත් අයිලක් විදිහට ගොඩනගලා තියෙනවා. කොහොමද මොකද්ද මාන්නේ මේ අප්‍රයන් හා එක්වීමේ දුක කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් කතා කරන්නේ ඉතේ යස්ස තේරොන්ති අනිත්‍යා අමනාපා අනිෂ්ඨ වූ අසහත වූ අමනාප වූ කියන වචන තුනයි ගන්න. තමන්ට ඉෂ්ඨ ක්‍රාන්ත මනාප තමන් හිතූ පැතු ආකාර සිද්ධ වෙන ඇහැට කනට කාන්තිමත් වූ මනාප වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. මෙන්න මේ කියනා වූ හය වස්තුව තමයි මේ අප්‍රිය සංප්‍රයෝගයේ සඳහා මූල හේතු වෙලා තියෙන්නේ. වෙන විදිහකට කියලා කියනවනම් මේ ඉෂ්ඨ කාන්ත මනාප කියන නැත්නම් මේ ලෝභ තණ්හා මාන දෘෂ්ටි ඇති කිරීමට හේතු වෙන්නා වූ ලෝභ චෛතසිකයේ නැති භාවය. තමන්ට බලාපොරොත්තු වෙච්චි ආකාරයේ බලතු වෙච්ච ප්‍රියමනා භාවයේ නැතිකම තමයි අනිත්‍ය අකන්ත අමනාප කියලා පෙන්වලා තියෙන්නේ. ඒ නිසා අපි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මූල ධර්ම ටික ඉදිරිපත් කරන වෙලාවට කතා කරගත්තා. ඊගාවට දක්වන සමුදේ සත්‍යයට මේකේ මුල පාදක. නැත්නම් සමුදේ සත්‍යයේ දීලා තියෙන කාරණා මේකෙන් ආරක්ෂා කරනවා. හැම දුකකටම හේතුව තණ්හාව. නමුත් අප්‍රිය සංප්‍රයෝග දුක වගේ එනකොට යනකොට තියෙන ද්වේෂය. මෙතන පෙන්වන්නේ අනිත්‍ය අකාන්ත අසාත. ඉෂ්ඨකාන්ත මනාප නෙවෙයි. ඒ නිසා ඉෂ්ඨකාන්ත මනාප නැති භාවය තමයි මේකෙත් වෙනන්නේ. ඒ කියන්නේ මේක හොඳතෝම පේනවා අතීතයේ ලැබුවා වූ හෝ වේවා අනාගතයේ ලබන්න බලාපොරොත්තු වෙන්නා වූ හෝ වේවා ඉෂ්ඨකාන්ත මනාප රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ධර්ම කොටාසයක් නොලැබී යෑම නිසා ඒ වෙනුවට අනිත්‍ය අකන්ත අමනාප දෙයක් ඉදිරිපත් වීමක් කියන මේ කාරණා දෙක තමයි මේ ප්‍රිය අප්‍රිය සංප්‍රයෝගයට හේතු වෙන්නේ. ඒ නිසා මෙතන අප්‍රිය සංප්‍රයෝගයක් වෙන්න සායිතික தত্ত্ব හොඳ දැන් මේ යෝගාවචර පැත්තෙන් බලනකොට සතිපට්ඨාන පැත්තෙන් බලනකොට විස්තර රාශි ගොඩක් ගන්න පුළුවන්. ඒ ගන්න පුළුවන් භාවය ඒ භාවනාවක විශේෂයෙන්ම මේ විදර්ශනා භාවනා කිරීමට අවශ්‍ය කරන්නා වූ අංග ලක්ෂණ 10 සලකනකොට මුදා හැරිය යුතු කපා හැරිය යුතු බාධක ධර්ම 6 තේරුම් ගැනීමට මේකෙන් මේ සමාජ ධර්මයක් විස්තර කරාට හොඳ ගැඹුරු පැත්තෙන් පරමාර්ථ පැත්තෙන් හේතුවක් අවබෝධ යම් වෙලාවක අනිත්‍ය අකන්ත අමනාප තත්වයක් වෙන්න හිත ඒකාන්තේම අතීත අනාගත දෙක සම්මර්ෂණය කරනවා. වර්තමානයේ අත්තා වූ දේවල් ඇති හැටියෙන් පිළිගන්නවා නම් ඒකේ ගැළපීමක් සංසන්දනයක් හෙට්ටු කිරිලක් නැහැ. මේ කියන අනිෂ්ඨ වෙන්න, අකාන්ත වෙන්න, අමනාප වෙන්න නම් මේ වර්තමානයේ ලැබිලා තියෙන එකට වඩා ඉෂ්ට වූ කාන්ත වූ මනාප දෙයක් ගැන එක්ක අතීත වශයෙන් අත්විඳලා තියෙන රස අනාගත වශයෙන් සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා ඒ සංසන්දනය නැත්තම් මේ හිතේ මනස් විකාර, දවල් හීන මැවීම, හිත මුදා හැරීම, හිත පිට යාම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. මේ කියන අප්‍රිය සංප්‍රයෝග දුක හිතට වදිනවා. එනිසා යම් වෙලාවක හිත වර්තමානයේ ආශ්‍රය කරනවා නම් ඒ ආශ්‍රය කරන ධර්මයේ මත යෝනිසෝ මනසිකාර්ය සතිය තියෙනවා නම් ඇතිදී ඇති ඇතිද පිළිගැනීම නිසා ඔය කියන ආවරණ සම්දලේ වෙන්නේ නෑ. ඒ නිසා මේ පුද්ගලයා ඒ වස්තුවේ යත්තා වූ ස්වභාවික ලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පැත්තට යනවා හැර මේක නොලැබිච්ච දෙයක් හෝ ලැබෙන දෙයක් එක සංසන්දනය කරලා මේ ලෝක ධර්ම වලටපත් වෙලා අනිත්‍ය අකාන්ත අමනාප කියන ද්වේෂයක පහළ වෙන්න ඉඩක් නැහැ. දෙක තමයි වර්තමානයේ ඇති වස්තුව විශේෂයි විදර්ශනා වශයෙන් නිමග්න වෙනවා වෙනුවට ඒ විදිහේ විනිශ්චය කිරීමේ ශක්තිය එහෙම නැත්නම් සංසන්දනය කිරීම හොඳ නරකවා කියලා. තණ්හා දෘෂ්ටි ඉමාන වශයෙන් ප්‍රපංච වශයෙන් සංසන්දනය කිරීම දීර්ඝ වශයෙන් සිද්ධ වෙන්න ඕනේ කෙනෙක් යම් කිසි වස්තුවක් අප්‍රිය අමනාප බවට පත් කරගන්න. අනිත්‍ය අකන්ත අමනාප කියන විදිහට පත් වෙන්න ඒ නිසා හිත රෝග අඩු ගන්න දෙකකින් ආදාදනය වෙන්න ඕනේ මේ දුකක් රෝමනස්යක් පායාසයකටපත් වෙන. ඒ නිසා අය අර සමත භාවනා විදර්ශනා දෙකම මේක සමේ පරිසම්බිදා මාර්ගයේ දක්වනවා. පරිපන්ත ධර්ම 6කට වැටීම නිසා තමයි අපේ හිත ඒකාග්‍ර වෙන්නේ නැත්තේ. අතීතානුධාවනං චිත්තං වික්ඛෝපාන පතිතං. යම් අවස්ථාවක හිත අතීතයට යනවා නම් වර්තමානයේ අරමුණ අතහැරලා වර්තමානයේ ඉදිරිපත් කරගත්ත කර්මස්ථානයේ පැන අමතක කරලා ඒකාන්තයෙන්ම පස්චාත්තාපයටපත් අතීතානුධාවන චිත්තං විකෝපානපත්තං තමාදිස්ස පරිපන්තෝ කරුණු තුනක් යෝගාවචරවල මේකෙන් ඉදිරිපත් කරගන්න පුළුවන් භාවනාවෙන් කැඩිච්ච බවට මම හීනයක් දක්මින් ඉන්න බවට මම හොල්මන් වෙලා ඉන්න බවට මම වර්තමානයේ නැති බවට අතීතයට ගිය බව වික්ෂෝභයක් ඇති බව සමාධිය නැති බව. ඒක නිසා හිත පිට යාමක් වුණා නම් මේ වික්ෂෝපේ දිහාවට. ඒ වෙනකොට එක්ක ඒ ඇත්ත ආවෝ මේ භාවනාවේ නෙවෙයි හිත තියෙන වෙහෙසක. ශෝක tattක තියෙන්නේ කියලා ඒ හැඟීම දැන ගැනීමට දැනීමම නැවත වර්තමානට ගෙනීමට උදව් වෙනවා. එහෙම නැත්නම් හිතන්න පුළුවන් මේ වික්ෂෝපේ හේතු උනේ හිත වර්තමානයේ අතීතයට ගිහිල්ලා. හිතවිලි දිගේ ගිහිලා. ඒ බව දැන ගැනීම හිතවිල්ලක් බව වටා ගැනීමලත් භාවනා කරන බවටත් එක සාක්ෂියක් කරගන්න. එහෙම නැත්නම් හිතන්න පුළුවන් මේ වැඩේ කොච්චර කෙරුවක්වත් මේ විදිහට හිතේ හිතට සමාධියක් නම් එන්නේම නැහැ. සමාධියක් එනවා වර්තමානයේ මූල මූල කර්මස්ථානයේ මූලට මූල දාලා අරමුණු වෙන්න ඕනේ. ඒ නිසා මේක සමාධියට බාධායි. ඕම් මේ කාරණා තුනම යෝගාවචරයට බුදුජාණන් වහන්සේ දීලා තියෙන උපමාන තුනක්. ත්‍යාප්‍රිය අරමුණක් එකතු වෙච්චකම. එහෙම නැත්නම් අනාගත පටිකංගනං චිත්තං විකම්පිත. ඊට අනාගතයට දිවවානම් අපි හැම කෙනාම කැමති ඒ වෙච්ච මොඩකම් අමතක කරලා මත්තට මෙහෙම නොවෙන්න මේ විදිහට සැලසුම් කරන්න ඕනේ මේ විදිහට ජීවත් අහ ගන්න ඕනේ මේ විදිහට සාකච්ඡා කරන්න ඕනේ කියලා අලුත් නවම භාවයකින් හිත කල්නාවට වැඩේ. ඒ වැඩන කොටත් වර්තමාන අරමුණේ නැහැ. ඊට විකම්පිත භාවයකට උණුසුම් භාවයකට සැලසුම් කරන භාවයකට පත් වෙනවා. ඒකත් සමාධිස්ස පරිපන්කෝ. එතකොටත් තුනක් කාරණා කියනවා. අනාගතයේ කෙරෙහි හිත වීදිච්ච බව මේ වැඩේ සමාධියට විරුද්ධ බව මේ වෙනකොට හිත කම්පන තත්යකට අලුගෝලකට ගලන් ගැහුවා වගේ සංසල කම්පන තත්යකට පත් වෙච්ච බව ඒ යෝගාවචර පරිකම්පනයි. ඒක තේරුවාකල් යනවා මේක තේරුම් අරගන්න ඉස්සෙල්ලා කරන්නේ ඒ වගේ තත්ත්වයක් එනකොට අනාගතයේ කෙරෙහි විශේෂම හිත දුවනකොට ඒක මගන්න උත්සාහ කරන එක නැති කරන්න උත්සාහ කරන එක චෝදනා කරනවා. භාවනා කරන්න බැරි බාධාවක් විදිහට පෙන්වනවා. නමුත් අවසානයේ මේ කාරණා තුනෙන් එකකින් මේක වටහා ගන්න ඕනේ හිත විකම්පිත වෙලා තියෙද්දීම හිත අනාගතයේ සැලසුම් කරද්දීම මගේ හිත සමාධියක නෑ කියලා පවතිද්දීම සතිය මේ බලන්න. මේකයි බුදුජානනාථේ ලෝකෙට මිනිස් හිතේ මෙතෙක් පිළි කරගත්ත නැති කොටසක් මතු කර දීමක් වශයෙන් බුද්ධ කෘත්‍ය කළේ. ඒක නිසා යම් අවස්ථාවක යෝගාවචරය මේ අතීතයේ ඍදුවලා තියෙන වෙලාවදී අතීතයේ ඍදුවලා තියෙන බව දන්නේ නැතුව ශෝක කරමින් දිගටම ඉන්නවනම් ඒ බුද්ධලා ඒක <clears throat> ඒකාන්ත නියත ගතිකව කවදාකවත් ගොඩෙන්න බෑ කියලා හිතන જાති අනුන්ගේ පිළිසරණ පතන බැග දීන හීන තුච්ච තත්ත්වයකට ඒ මොකද හිතන්නේ අතීතෙට ගියාම කොහොමද වර්තමානයේ තියෙන සතිය පිටවන්නේ අතීතෙට ගිහිලා කරන්න බෑ. දැන් අනාගතයට ගිහිලා සාපටි සංකරන්නේ විකම්පිත හිත ඇති කරගෙන තියෙනවා. මේ කියන විදිහට අනිත්‍ය අකාන්ත අවනාග වස්තුවක් හම්බෙලා අයියෝ මේක හම්බෙච්ච නිසා මේ ඔක්කොම කරදරේ මම හෙට නැත්තම් ඊගා වතාවේ ලබන අවුරුද්දේ මේක මෙහෙම නෝ නිතර මම කරන්න ඕන කරනකොට මෙහෙමයි මම කරන්නේ මෙහෙමයි මම කරන්නේ කියලා අර මුණුක ගහයට පිටියකට මනුස්සයෝගේ දිගට දිගට කල්පනාව යනකොට බුදු ආම්දුරු හෝ නැත්නම් වෙන හාමුදුර කෙනෙක් හෝ කර්මස්ථාන ආචාර්යවරයෙක් මතක් කරන ඉන්නේ වෙලාවේ තමයි සතියෙන්න වෙන බව වටහා ගන්න. එතකොට මේ බුද්ධලේ කියන්නේ කොහොමද වටහාගන්නේ මම දැන් සතිය නෙවෙයි. ඒ නිසා මට මේ කවුද මතක් කරලා දෙන්නේ සතියෙන් ඉන්න ඕනේ කියලා. මම මේ කාන්ත නියත වශයෙන්ම අතීතයේ කියලා විදිහේ හිතක් අත්තේ ඒ නිසා මම ගොඩ ගන්න බැරි තත්ත්වක ඉන්නවා කියන එක මේක තමයි නිත්‍ය දෘෂ්ටිය. කරුවචනාන්ත කියන මොන වෙලාවෙ සතිය පිළිබඳ පුළුවන්. අනා අතීතයට ගිහිලා දඟලන වෙලාවේ සතිය පිහිටවන්න පුළුවන්. සතියේ තියෙන්නේ මේ අප්‍රිය දේවල් නමක අමනාප වීම හෝ ප්‍රිය දේවල් වලට බැඳීම කියන මේ දෙකදම සමභාවය. ඒ නිසා මේ සර්වඥ ආසනයේ විසඳන සමහර දාර්ශනික ප්‍රශ්න සම්බන්ධයෙන් බලනකොට උතුමාකාර විප්ලවකාරී අදහස් ඉදිරිපත් කරා. අතීතේ ඉන්නවා දැනගන්නේ කියලා කියන වර්තමානයේ. අනාගතේ ඉන්න බව දැනගන්න කියලා වර්තමාන වශයෙන් පුළුවන්. අර මේ දේව නිර්මාණවාදීන් කිව්වේ මේක ඔහෙලට කරන්න දෙයක් නැහැ. ඔබලට මේක කිසිම ස්වච්ඡන්දතාවයක් නැහැ. දෙවියන්ාන්සේ තීන්දුව කරලා තියෙන නිසා යම් වෙලාවක දෙවියන්ාන්සේ සතුට කරපළා එතකොට ස්වර්ගයේ දෙවියන්ාන්සේ විරුද්ධ ඥාන සදාකාලික අපායයි. මේක කිව්වේ නියතිවාදී, නිර්මාණවාදී. එතකොට කොහොමද එහෙනම් අරුවචනාති ඉදිරිපත් කරපු ආකාරයට ප්‍රතිපත්තියක පිළිපද ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ මේ මිත්‍යා දෘෂ්ටි අලවලා දාලා දුක්ඛ දෝමනස ගලවලා දාලා ප්‍රතිපත්තාන වැඩකට ගිහිල්ලා ශෝක දෝ දුම්මනස් දුරු කරන්නේ කරා. කරන්න බෑ. මොකද මේ දෙවියන්ාගේ ගණන් තමයි තියෙන උඹලට කරන්න දෙයක් නැහැ. මේක මේක තමයි අතෙන්දි කියන අතීතෙදි ගියේ හිතාව ගොඩ ගන්න බෑ. ඒක අතීතේ ඇලිලා. අනාගතෙදි ගියේ හිතාව ගොඩ ගන්න බෑ. අනාගතේ ඇලිලා. මේ පරාජිත හිතා. මේ සාක්ෂ්‍ය දෙන්නේ හිතක් නෙවෙයි. සර්වඥාන්ත ගැන අතීතෙට ගියාට පස්සේ අතීතෙදී ඒවා දැනගන්න පුළුවන්. අනාගතයට යනවා නම් අනාගතය දැනගන්න පුළුවන්. අනාගතේ ගිය බව ඒ බව වශයෙන් හො දැනගන්න පුළුවන්. පිට විකම්පිත වෙන වශයෙන් හො දැනගන්න පුළුවන් සමාධිය නැහැ කියලා හො දැනගන්න. රටේ ඇත්ත මේ කල්පනා කරලා කරලා කියලා තියෙනවා අනා මේ බුදු ලෝකෙම මිනිස්යාට ස්වච්ඡන්දතාවයක් Tamange මන අපේ ප්‍රතිපත්ති පිළිමක් කරන්න බැරි නම් කවදාකවත් ගැලවෙන්නේ නැහැ. එන ඒකාන්තයෙන් පිළිගන්න වෙනවා. මේක දේවවාද දිමේ කැමැත්ත කිය. නමුත් දාර්ශනිකව කියලා තියෙනවා යම් කිසි කෙනෙක් දන්නවා නම් මම ඒකාන්තයෙන්ම බැඳිලා ඉනවා කියලා ඒ දැන ගැනීමම විමුක්තිය. මම කාටවත් ගලවන්න බැරි තාට බැඳිලා ඉනවා කියලා දන්නවනම් ඒ දැනගන්න පුළුවන්කමයි විමුක්තිය. ඒක ඒ බුද්ධලයාගේ අභිවෘද්ධියකින් පිළිගන්නවා. හරි වචනන්ත තුන ඕක තමයි දකින්නේ. කොච්චර කෙනෙකුලක හිතියක් කමක් නැහැ. කොච්චර අතීතය කලවම් වෙලා හිටියත් කමන්නේ අනාගතේ කම්පණ වෙලා හිටියත් කමන්නේ ඒ බව දැනගැනීමේ ශක්තිය ඒකාන්තයෙන්ම සම්‍යක් දෘෂ්ටික මනුස්සයාට පමණක්ම පිටිස්තුම් භාවයේ තියෙනවා. අන්න ඕක සමාදන් ගැනීම යාම තමයි බුද්ධං ධර්මං ගත්තාන් කියලා කියන එක උදේව අර්ථයක් කරතියි. ධම්මං ධර්මං ගත්තාන් සංඝං ධර්මං ගත්තාන් කියන්නේ මෙන්න මේ ක්ෂණය මගේ ගැලවීම වේවා කනෝ වේමා උපච්චදා මේ ඕනම දෙයක පටලවිල කරකලා තියෙන හිත පටලවිල කරකවිලා තියෙනවා අති අනිත් අනක් අකන්ත අමනාප ප්‍රත්‍යකට පත්වලා තියෙනවා කියලා දැනගන්න පුළුවන් ශක්තිය නම් තියෙන්නේ මේ කාන්තේම වර්තමානයේමයි මේ කාන්තේම හිත සමාධියට ගෙනලා අතාරිනවමයි ඒ කාන්තේම හිත ඒකට අරමුණු වෙච්චි හිත අරමුණ විනිවිදනවා මේ දෙක අතර තියෙන බොහෝම සුළු වෙනසක්. භාවනා කරන යෝගාචරයෙකුට නම් හොඳටම තේරෙනවා වෙලාවක අතීතයට ගිහිලා මේ අනිච්ච අකන්ත අමනාප වස්තුවක් අල්ලගෙන එහි ගැලීගෙන අනාගතීගෙන පෙරදීගෙන හිත පවතිනවා. ඒ චිත්තක්ෂණයම යෝගාචරයට මතක් වුණොත් සිහිය එළඹුණොත් එළඹ සිටි සිහියපත් වුණොත් මම දැන් අතීතයක් ආවර්ජනය කරන්නයි කියලා වහාම හිත වර්තමානයට ගියේ. වර්තමානට එනවා සතිය පිහිටවල එළඹ හිටියා. ওই දෙක අතර එකම චිත්තක්ෂණයයි තියෙන්නේ. මේ චිත්තක්ෂණය සම්පූර්ණ සංසාරයයි නිවනයි දෙක අතර වෙන් කරන සුළුයි. ඒකට කියනවා තදාංග නිබ්බුත කියලා. ඒකට සමුච්ඡේද නිර්වාණය කියලා කියන්නේ තදාංග නිර්වාණය කියලා කියන. ඒ චිත්තක්ෂණයේ කාරණාව දැනගත්ත පමණින් ඒ හිත ඊවනකටපත් වෙනවා. මේ නිදහසකටපත් වෙනවා. මම බැඳිලා ඉන්නවා කියලා දැන ගැනීමමයි ඉඳහතර තියෙන එකම දොරටුව. ඉතින් යම් කිසි කෙනෙක් කියනවා නම් බැඳිලා හිතියක් නවන එක දැනගන්න එකයි හොඳ නැත්තේ කියලා ඒක මහා භයානක ප්‍රකාශනයක්. අනිවාර්යයෙන්ම ලෙඩක් තියෙන කෙනා ලෙඩේ දැනගන්න. අනිවාර්යයෙන්ම පෙළෙන කෙනා පිළීමට හේතු කාරණා දැනගන්න ඕනේ. ඒකමයි නිදහසට කාරණා. ඒ නිසා මේ අනිත්‍ය අකන්ත අමනාප කියන දේ ද්වේෂ මූලිකයි. ද්වේෂ මූලයට හේතුලා තියෙන රාගයමයි ආනේකේ විදිහට ගන්නවනේ ඒක දැනගන්න ආකාර හයක් තියෙනවා මේක රූප මාර්ගයෙන් දැනගන්නවා ශබ්ද මාර්ගයෙන් දැනගන්නවා ගන්ධ මාර්ගයෙන් දැනගන්නවා රස පොට්ටබ්බ ධම්ම කියන මේ අය මාර්ගයෙන් දැනගන්නවා ඊට පස්සේ මේ විකාශනය වෙනවා මේ විස්තරي හරවචනාංශයේ ඒ අන්න ඒ හිත එන්නා වූ ධර්ම ඔහුගේ අනත්තකාමයට අහිතකාමයට අපහසුකාමයේ පිණිස අයෝගක්ෂේමයේ පිණිස පිළිගන්න අනිත්‍ය අමනාප අකන්ත රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්පර්ශයක් ධර්මතාවයක් මතුවෙලා. දැන් යෝගාචර ගැටෙනවා. එකත් එක්ක ගැටෙනවා මේ ඕන නැති එකක් එක පිළිච්ච උනා. එහෙම නැත්නම් උදේ පාන්දර අසුබ දර්ශනයක් අමංගල දුමංගල දෙකක් දැක්කා කියලා අමනාපයෙන් වෙනද හිලිනවා. ඒ හිතියටත් නැදි ඒක ඒකාන්තයෙන් ඇත්තටම ඔහුගේ අහිත කාමිත හිත කාමී නොවන අනත්ත කාමයේ පිණිස බාධා ධර්මයක් වශයෙන් ඒ වාගේම අපහසුකාමීට ඒ වාගේම අයෝගක්ෂේම නොමගට යොමු කරනවා නම් මේකත් ඒ වගේම කාරණාවක් තමයි යම් කිසි මේ මංගල සුමංගල අවමංගල නරක හොඳ භාවනා නොකරන පුතත්ජන බුද්ධලේ බලන එක තාලයකට ධර්මයේ අහපු ධර්මයේ යෙදෙන සීල සමාධි ප්‍රත්‍ය අපුරණයත් බලන්නේ එක තාලයකට. සෝවාන් නැත්ත බලන්නේ එක තාලයකට. සාතන් වහන්සේ බලන්නේ තව තාලයකට. ආනේ නිසා මේ අපිට ඉස්සරහට හම්බෙලා තියෙන මනාප දෙයක්ද අමනාප දෙයක්ද හිතකාමී දෙයක්ද අහිතකාමී දෙයක්ද කියන එක මත ඔය දේශපාලන පක්ෂයි රටවලුයි ආගමේ පුදුමාකාර විතර බෙදිලා තියෙනවා. ඒක නිසා යෝගාවචරයා කියන මිනිසයා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ ඊයේ ඒක අහිත පිට හිතුවට අනාත්මයේ පිට හිතුවට අයෝගක්ෂේ මේ නැත්තම් නොමකට යොමු කරනවා කියලා හිතුවට ඒක ගැන විවෘත මනසකින් ඒක දිහා බලන්න මේ එළඹ සිටි සතිය අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අපි හැමදාම හොඳ දේ වුණත් නරකයි කියලා තීන්දුව කරගෙන ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. ඒකට අපි කියනවා මති කිය. සංඥාවක් ගත්තොත් වැරදියට ඒ සංඥාව දිගටම යනවා. සංඥා විපල්ලාස වෙනවා. චිත්ත විපල්ලාස බවටපත් වෙනවා. දික්ක විපල්ලාසයක් බවටපත් වෙන නිසා කොච්චර හොඳ දෙයක් වුණත් දැන් මිත්‍යා දෘෂ්ටික මිනිසෙකුට බුදුරජාණන් වහන්සේගේ රූපය අනිත්‍ය අකන්ත අමනාපයි. ඒකට බෞද්ධයාට ඒ රූපේ ඉෂ්ඨකාන්ත මනාප රූපයක්. ඒක ඒ තරම්ම ඉෂ්ඨකාන්ත මනාප වෙන කාලෙක අබෞද්ධයට මිත්‍යා විදකට අනිෂ්ඨ වෙනවා අකාන්ත වෙනවා අමනාප. ඒත් හිතනවා මේක අනත්ත් සංහිතාපින්ද හිතේ. එහෙම නැත්නම් අහිත වෙන්නේ හිතේ අහිත කාමයේ වෙන්නේ හිතේ යෝගක්ෂේමයට බාධා කරනවා. මේ නරුවචනාන්තේ දැකලා. Hindu ආගමේ කියන අත්තන්ට ඉන්දියාවට ගිහාම එයාට පැහැදිලිවම එක පැත්තකින් පිළි අර ගන්නවා මේ බුද්ධ රූපේ නැත්නම් බුදුරජාණන් වහන්සේ විෂ්ණුගේ ඒක අවතාරයක්. ඒ නිසා ඉතාම බලවත් දේවතාවක් විදිහට සලකන. නමුත් කියනවා මොන දිහා බලන්න එපා. මොන බැලුවොත් වශීකට අහු වෙනවා. එතකොට මේ සංසාරේ කැපවිඳීම මේ දෙවියන් ආපිමාව ලෝකේ පිළිබඳ කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වන්දනා කරාට කමන්නේ බයපත් ඇතුව ඔව් කවදාකවත් මොන දිහා බලන්නේ නැහැ. ඉතින් මම හිතනවා අද අපේ පාරමිතාපූර්ණ විශාල බෞද්ධ ජනතාවක් ඉන්නෝ ඔය පිටම කරાવી මෛත්‍රී බුදුහාමුදුරන්ට ඉස්සරහට. සම්මුවේ කතක් කරයි. කතක් කෙරුවට හිත આવી අපේ වැඩේ පිළිවෙලට බාධා කරන ධර්මයක් මේ කතා කරන්නේ කියලා මෛත්‍රී බුදුහාමුදුරන්ට සමුදීල පිටත් වෙන්න ඉඩ තියෙනවා. දකින්න පුළුවන් මේක අහිත අමනාප අකන්ත ස්වරූපයෙන් දකින්න ඉඩ තියෙනවා. ඒ නිසා දානත් පරිසං වෙන්න ඕනේ කොහොමද මේ පුද්ගලයේ හිත කාම යෝගක්ෂේම බව තීරුම් ගන්නේ? දැන් මේ ලස්සනට මෙච්චර ගෞතම බුදු සාසනයේ තියේදී වරදාන ඒ බුද්ධ ශාසනයේ මරිච්ච බවට ප්‍රකාශන කරනවා ප්‍රයෝජන ගන්න බැරි බවට ප්‍රකාශ කරන්නේ මතු බුද්ධ ශාසනයේ සඳහා පහුරු බඳින මේක දකින්නවා සද්දෝ කුස්කාච්ච ස්වරූපය මොකද දකින්නවා පහු වෙච්ච පරණ වෙච්ච ස්වරූපය දැකලා උත්සර්ගෝ ධර්ම කාරණා ඉදිරිපත් කරමින් මේක අනත්ත කාමයක් අහිත කාමයක් කතා කරන්න පටන් ගන්න තියෙනවා ඔය කියන දේවල් කරන්න බෑ. කරන්න පුළුවන් මොනවාද? මේ කබර ගෝයා, තල ගෝයා කරන කම්බ ක්‍රමේ තමයි හොයන්නේ. ඉතින් මේ පුරුද්ද අදට ගියොත් මේ මාත්‍ර පහළ වෙන්නව මෛත්‍රී බුදුරජාන් වහන්සේ තුන්වහන්සේ ශාසනය දැක්කත් මේගොල්ලෝ මේක ප්‍රතිචාරකරණය කරන්න උත්සාහ කරાવી. ඕක තියා හදලා ගන්න ඕනේ මේක මේ ප්‍රගතිශීලී නෑ මේ බුද්ධ ශාසනය. ලෝක වර්ධනය කරන්න පිටිහිටන්නේ නෑ. ඒ නිසා මේක ලෝක වර්ධනයට හරවා ගන්න ඕන කියලා යන්න හදනවා මෙන්න මේ කියනා වූ අත්තකාම, හිතකාම, අන මේ අපාසුකාම, අයෝගක්ඛේම කියන ප්‍රශ්න. මේකට කිත්වේ යන නිදර්ශනයක් නැත්නම් කිත්වේ යන උපමාවකට මේ නිදර්ශන සපේනවා ඒ චාන්ති සූත්‍රයේ සමාත ලොකු ස්වාමීන් වහන්සේ ගොඩාක් කලකට ධර්ම දේශනා කරලා තියෙනවා. <clears throat> ඒ චාන්ති කියන බ්‍රාහ්මණයා ඕපසාධික කියන ගමේ ප්‍රධාන බමුණේ 500ක් විතර යාටම ත්‍රිවේද පාරගෝ බමුණම ගෝලයේ වෙඳලා තියෙනවා කෙස්රහිච්ච හොඳ තලකුණ මේ යහපත් මිනිස්සේ. ඒ සිත්තුව ගමකට වනාන්තරයකට සරුවචනන්ද වැඩියට පස්සේ ඒ බමුණු ගමේ හිටපු බර ගානක් පිළිස ගිහිල්ලා තිනා බුදුරජාණන් වහන්සේට ගඟ දුම් මල් අරගෙන වන්දනා කරන්නේ. ඉතින් අනකොට මේ බමුණ තමන්ගේ මහලේ ඉඳලා බලා ඉන්නවා මිනිස්සු මේකව මොකද ඊට පස්සේ සෝමවාත් ගෞතමයන් වහන්සේ අපකිර යන කම්පාවෙන් අසල වනයේට වැටලා තියෙනවා අපි යනවා. කවුණ හොයලා බලනකොට තමයි බාග්ගාතුන් වහන්සේ පොඩි කෙනෙක් නෙවෙයි ඉතාමත් ඉතිපිසෝ භගවා ආරහං සම්මා සම්බුදු කියන බොහෝම ගුණවන්ත කෙනා. ඊට පස්සේ ධම්ම ප්‍රකාශනයක් කරනවා මම යනවා අසවල් වෙලාවට සරුවචනාන්තේ හමු වෙන්න කැමති කෙනෙක් ඉන්නනම් අපිත් එක්ක යන්න. ඉතහාට අනික අර හිටව 500ක් ඇවිල්ලා කියනවා කවදාකවත් මේ වැඩේ කරන්න එපා. ඒකෝත් එන්නේ මේ මුළු සම්පූර්ණ බමුණු මේ ගෙනගේ වැඩ පිළිවෙල වැටෙනවා ඔබ තමයි අපි දෙන ප්‍රධාන නායකයා ඔබ තලතුනා ඔබ කෙස් කයිල පැවිලා තියෙන 500ක් වෙනක ඉන්නවා ශ්‍රමණ භාගවතුන් මේ කියලා කියන්නේ බොහොම තරුණ කෙනෙක් මේ ළඟවේදී අලුත් ධර්මයක් කියන කෙනෙක් ඔබ ගිහිල්ලා ඔව් ඉදිරියට ගියොත් කවදාකවත් අපිට මත්තට මේ මේ ගමුණු මත ඉදිරිපත් කරගන්න හම්බ වෙන මේක කරන්න එපා කියන්නේ. ඉතින් එදින බොහොම ලස්සන සාකච්ඡාවක් යනවා මේ බමුණ අර 500 මේ හේතු ගන්නනවා ඉස්කල සලකන්න එපා ශ්‍රමණ භාගවතුන් කියන කියලා බොහොම වැදගත් කෙනෙක් කියලා. කොහොම හරි ඒ මේ චන්ති බ්‍රාහ්මණ දින ඊට වසර 500 ම යනවා සරුවත් යනවා සිටිගේ. ඊළඟට බබුදු බුදු ඥානවාදත් ඒ කට්ටියට බොහොම අමුත්තන් විදිහට සලකලා ඒ චන්ති බ්‍රාහ්මණය ප්‍රධාන කරන සාකච්ඡාවක් කරාදී ඒ 500 මෙතන බාලම තරුණයෙක් හිටියා කාපටික කියලා සීයට පාරකෝ බොහෝම දක්ෂයා. අන්තිම කල්පනා ඥාන හොඳයි. සූත්‍ර ඉවර කොටත් තේරෙයි ඇයි කියන්නේ කියන්නේ. මේ පුද්ගලයා කරන්නේ අර සරුවත් යන ආන්දේ සාර චන්ති බ්‍රාහ්මණය කතා කරන අතරමැදට අතුරු කතාවක් ආවා. දෝදාවක් කරන නැත්නම් ප්‍රශ්නාකාර කරවතනදි කියනවා ආපටිකව ඔබ தත්ත්ව දැනගෙන කතා කරගන්න. වැඩිහිට කතා කරනකොට අතුරු කතා දාන්න එපා. ඒකෝට චාන්ති ප්‍රාඥනේ සෑහෙන අපහසුකටපත් වෙනවා ස්වාමීන් වහන්සේ. අවසරයි මේ කාපටික බාල වුණාට එහෙම කතා කරන්න එපා. සාරත්ම අපි ළඟ ඉන්නේ බලාපොරොත්තු තැබිය හැකි හොඳ අනුකූලයක්. දුරට වැඩෙන කෙනෙක් බොහෝම කල්යාණ වාග්යති කෙනෙක්. ඒ නිසා මේ එහෙම නරක කෙනෙක් නෙවෙයි කියලා. ඒක සර්වඥාන්සේ අදිස්ථාන කරනවා විමසට අවස්ථාවක් දෙන්න ඕනේ. නමුත් වැඩිහිටි ඉවරණකම් ඉන්නවා. ඒ කාපටික බ්‍රාහ්මණයා කල්පනා කරනවා කොයි වෙලාවක හරි රගවත්තනන්දේ මන්ට ඉඟි කරන්න නැත. මම එතකොට අහන්නම් ප්‍රශ්න කියලා. ඒකලෙන් සාකච්ඡා ඉවරනකොට රගවත්තනන්ද කෙලිම කාපටික එන මේ තරුණයාගේ ඇස් දෙක දිහා බලනකොට ඒ තරුණයා හිතන දැන් මන්ට තමයි කතා කරන්න අවස්ථාව. ඊට පස්සේ ඒ මේ බ්‍රාහ්මණයා කියනවා ස්වාමීන් වහන්සේ අපි විතර තාමත් ගෞරවයෙන් පිළිසිදුවට මේ බ්‍රාහ්මණ ධර්ම ආරක්ෂා කරනවා ඒක මේ සත්‍ය දැක ගැනීම පිළිබඳව මේ කටයුතු කරන ඒක පිළිබඳව වහන්සේගේ මතය මොකක්ද? ඒ නවතනත් කියන බ්‍රාහමණ උඹලා මේ 500ක් දැන් ඉන්නේ මේ හොඳට මේකේ දක්ෂ කියලා පැමිණි ඇත්තෝනේ මේ එක්කෙනෙක්වත් ඉන්නවාද ඔය කියන දාසක්කේ දැක්කා දන්නවා සාක්ෂාත් කළයි කියන්න පුළුවන් දෙයක්. නෑ කවුරක්වත් නෑ. නෑ අගයන මනුෂයා දැක්ක දැක්කෙත් නෑ. ඒ නිසා ඔබලාව කතා කරන දේ කවදාහක් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ධර්මයක් නෙවෙයි අන්ධ પરම්පරාවක්. හරි විශාල වැඩකට බමුණෝ රාශියක් ඉන්නකොට සර්වඥාන්තිආගයට මහා මොහොතට ජගදාවෙන් නමන ගහලා මොහොත දෙබෑ කරා වගේ ප්‍රකාශනයක්. නමුත් මේ කාර්තික බ්‍රාහ්මණයා කිසිසේත්ම විරුද්ධවාද ප්‍රකාශ කරන්නේ එහෙනම් අහන ස්වාමීන් වහන්සේ කොහොමද අපි මේ ඉතාමත් ශ්‍රද්ධාවේ ඇත්තටම කියනවා නම් ඒ අන්‍ය අගම් කට්ටයන්ගේ ශ්‍රද්ධාව මේ සාමාන්‍ය මේ වගේ මේ ඥාන ඉස්සර කරන යන බුද්ධ ශාසනය වගේ දේවල් වල ඇත්තට ආදර්ශ කරන්න පුළුවන් තරමට ජීවිත පරිත්‍යාගයෙන් ශ්‍රද්ධාවෙන් කරා. අපි මේ ශ්‍රද්ධාවෙන් කළා සත්‍යක්ෂණය කරන්න බැරි නෑ. සාක්ෂාත් කරගන්න කරන්න බැරි නෑ. ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? ඉතුරු කියනවා බමුණ අපකොච්චර ශ්‍රද්ධාවෙන් කියලා සර්වඥාන්ති කියනවා කාප ටික දැනගනින් මේ ලෝකයේ ඔය වගේ ධර්මතා පහක් තියෙනවා. අපි හිතනවා ඒවා අත්තකාමී හිතකාමී පහසුකාමී යෝගක්ෂේම අපි හිතන එක ඒකාන්තේ මාත්‍ය අපිට සලසයි. ඊගාට හිත සුව වෙයි. පහසුවක් දෙයි. ඒකාන්තික අපි නිසමකට යොමු කරයි කියලා. මොනවාද? සදා කුචි අනුස්සව ආකාර පරිවිතක්ක චිත්ත නිධානකම්. එනිසා අපි සද්ධාාවක් පිළිදෝනයි අපි ගත්ත දේ. නමුත් ਸਰවඥාන්සම ඔය පහේම උස්සක් තියෙනවා. ඔය පහේම හිලක් තියෙනවා. ඔය පහේම අඩුපාඩුවක්. මොකද උඹ සද්ධාවෙන් බාරගත්ත කොටසේ සත්‍ය නොතිබෙන්න පුළුවන්. උඹ සද්ධාවට ගැළපෙන්නේ නැහැ කියලා බහැර කර දෙයි සත්‍ය තියෙන්නේ. ඒක නිසා විච්ඡේද ධම්මේ ද්විධා විපාක. උඹ සද්ධායෙන් බාරගත්තට මේ වර්තමාන වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් අත්දකින්න පුළුවන් විදිහට බාරගත්ත දේ තුළ සත්‍ය නැති වෙන්න පුළුවන්. ප්‍රතික්ෂේප කර දෙය තුළ සත්‍ය තියෙන්නේ. ඉස්ලාමයේ කාපටික ප්‍රාර්ථනා ඉදිරිපත් කරන සද්ධාව. ඊට පස්සේ බාරණ ඉදිරිපත් කරනවා ෘචිය. අවසනාගෙන ගාත්තා ගත්තත් ෘත්‍ය ගත්තත් ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥානකන්ති අනුස්සව කොයි එක ගත්තත් ඔක තියෙනවා ඒක නිසා මේ අප්‍රිය සංප්‍රයෝගයේ සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙන මේ අත්තකාම හිතකාම අපාසුකාම අයෝගක්ෂේම කාම කියන මේ කරුණු හතර අපි හිතනවා අපි දන්නවයි කියලා අපි හිතනවා අපිට අර්ථය මේකයි කියලා අපිට තේරෙනවා. අපි හිතනවා අපිට හිත මේකයි කියලා තේරෙනවා කියලා. අපි හිතනවා අනාත්මය මේකයි, අපේ නිසිමඟ මේකයි කියලා. ඒකයි අපි මෙච්චර සත්‍යයෙන් මේක යෙදෙන්නේ. ඒකයි අපි මේ බොහෝ රුචියෙන් මේක කරන්නේ. ඒකයි මේකට අදාළ දේවල් අපි නැවත නැවත අහන්නේ. ඒකයි මේක අපි නැවත නැවතත් ඒ තාලෙට තර්ක පරිවිතක්ක කරන්නේ. ඒකයි අපි දුක්ඛ නිධානක් අන්ති වශයෙන් මේකට බැසගන්නේ. නමුත් සම්පූර්ණ මේ තුල සත්‍ය නොතිබෙන්නේ. අපි මේකට හොඳ නැහැ විරුද්ධයි කියලා පැහැර කරපු තේ මත සත්‍ය ශේෂයක තියෙනවා. ඉතින් මේ නිසා මහ විශාල ප්‍රශ්නයකට වදිනවා මුළු ලෝකයේ සෑම ආගමකටම මේ කර්ම පහෙන් තර්කණයක් තර්කයක් තර්කණයක් ඉදිරිපත් කළාම කිසිම දෙයකට උත්තර දෙන්නේ නැහැ. ඊළඟට කාපටික ප්‍රාර්ථනා මේ ਸਰවඥාන්තයේ පාස්ම ගැනීමට එකඟ වෙලා හොඳයි ස්වාමීන් වහන්සේ නම් ඔබ වහන්සේ කොහොමද සත්‍යයේ පාර ගියා? එතකොට උන්වහන්සේ ආයතර සද්ධාන් තමයි ගන්න. සද්ධා ජාත උපසංගමති උපසංගමන්තෝ පෛරුපායති පෛරුපාරන්තෝ ධම්මං සෝතං හෝදායිත ඔයිත සෝතෝ ධම්මං සුණාති කිය අර කරුණු පහම අරගෙන කියන ඕක චක්‍ර කරකවන්න සද්ධාවෙන් පටන් ගන්න. ආසාවෙන් කරන්න. ඒක නැවත නැවතත් අනුශ්‍රවණය කරන්න ඒකට අදාළ දේවල් අහන්න හොඳට සුතමේ ඥානෙ වඩන්න. ඒකට අනුව තර්ක කරන්න ඒකට බැස ගන්න. බැසගත්තට පස්සේ ආයතරයක් ඒක තුළ සත්‍ය නැත්නම් නැවත නැවත මේ චක්‍රය දිගින් දිගට කරකවන. මේ පහෙන් බහැරවමත් නෙවෙයි මේ එකසිමුත් නෙවෙයි. තාමත් ලස්සනට පෙන්නලා කියලා තියෙනවා. මෙන්න මේක තමයි අපි කියන්නේ අනුපූර්ව ප්‍රතිපදාව. එහෙනම් අපි ප්‍රධාන වශයෙන් දැක්ක පමණට යමක් අප්‍රිය සංප්‍රයෝගයක් කියලා. අපි ඒකේ තවම බහැර කළොත් අපි සාමාන්‍ය දකිනවා මේ විනය පැත්තෙන් හෝ භාවනා පැත්තෙන් බලනකොට සුතාංග ධාරී එහෙම නැත්නම් උග්ග තපස් වශයෙන් ඇත්තෝ සාමාන්‍ය කාම ලෝකයේත් එක බලනකොට ඒක මා වදයක් ඉල්ලගෙන කරදර විදීමක් වගේ කියනවා. ඒ නිසා යැත්තෝ අප්‍රියමනාප කරන්න පුළුවන්. නමුත් ඒ අප්‍රියමනාප වශයෙන් ඒක බැහැර කරන බුද්ධයාට අනිවාර්යම සමාහලාට ඒ දුතාංග අවශ්‍ය වෙන්නේ ඉඳී තියෙනවා ඔහුගේ විමුක්තිය පිණිස. ඒසා ඔහු අර අහිත පිළිසෙ හිටිනවා අනර්ථයේ පිළිසෙ හිටිනවා එහෙම නැත්නම් පහසුව පිණිස හිතෙනවා පාරෙන් බහැරලනවා කියලා බහැර කළාට සමහරලාට ඒකම Tamanට හේතු වෙන්න ඉඩ තියෙනවා අපි සාමාන්‍යයෙන් මේ කතාවක් තියෙනවා ගුබ්බඩ මිනිස්සේ අම්මලියා දවස් 30ේම කිසිම රස්සාවක් කරන්නේ නැහැ ගෙදර එනවා ඥාන මනුෂයා මොනවා හරි වෙලා තියෙයි කියලා හිතනවා. ඒත් මේ මනුෂයා මොනවා කරන්නද? මේ මනුෂයා මේ පිළිමය හම්බ කරන්නේ නැති නිසා මොනවා හරි කියලා දෙයක් පලාවක් නියමලාවක් හදලා තියෙනවා. නිකක් අන්න දෙයක් හොයාගන්න විදියක් නැහැ. ඉතින් ඒක දවසක ප්‍රේමන්ත හැන්දෑ හොඳට මහන්සි වෙලා ගෙදර එනවා ඒ ගෙදරින් හොඳ කන්න තියේ කියලා. ඉතින් අරමන්තර කරන්න දෙයක් නැහැ. මේ මනුස්සයා කරන්නේ ආල් ටිකක් තියෙනවා තම්බනව. පස්සේ වෙල්ලාල කොළ ටිකක් ගෙනල්ලා තියලා ඒක වතුරෙන් තම්බලා තෙල් දිලික්කක් දාලා කියනවා. ඉතින් අරමන්තර බොහොම බඩගින්න ගිහලා කන්න ගියාම අර අලකොළ නියමලා. නැතුම දැක්කට පස්සේ හරියට කේන්තියක්. කේන්තිය ඇරෙන්න නැත්නම් කින් කියලා හොඳටම නරක වදනින් අරමන්තර බැලලා අර අලකොල නියඹලාව දමලා ගහනවා කටුමැටි පිටියට පිටිය හිදින එක ආප් වෙනවා. ඊට පස්සේ වෙනස වතුට්ටියක් කෑගෙන මුදියක් කෑලා බස් එක කාගෙන යනකොට මම දැන් හිතනවා පොඩ්ඩක් හරි මේක තියා මිලිකක් මොනවද රහක් කියනවනේ ඉතින් පස්සේ බැගෑවිලා කියන මනුස්සයාට මොනවත් නැද්ද ඇත්තටම මේක දෙකතු කරා ඊට පස්සේ කියනවා අලකොල තමයි එහෙනම් ටිකක් ගන්නකොට ඒක කියන ටික තමයි බෙදලා තිබ්බේ කියලා එහෙනම් අර විදි කරපේ කටුමැටි පිටියෙන් ගන්නේ කියලා ඒක අරගෙන බත් කනවා. ඒ නිසා අර විසි කරපු අලකොලණිය බලාවත් පවුලකට පවුලකට අවශ්‍ය වෙනවා. ඒක නිසා අපි ඒකාන්ත වශයෙන් මේක අනිත්‍යයි, අකන්තයි, අමනාපයි, <clears throat> අයෝගක්ෂේමයි කියලා ප්‍රතික්ෂේප කරන්න යෑම අවදාකත් විද්‍යාඥාන්ත ඒකාන්ත වශයෙන් දේශනා කරනවා. නමුත් මෙතන කියන්නේ <clears throat> එවැනි දේවල් නිසා යද ලෝකයා මෙච්චර දෝ කොච්චර දෝ මේ ශෝක පරිදේව දුක්ඛෝ දෝමනසුපාය අත්කරයි. දුක්ඛ සත්‍ය වශයෙන් අපිට ප්‍රධාන වෙලා තියෙන්නේ ඔන්න විදිහට අපි අමනාපයි අකන්තයි අනිත්‍යයි කියලා හිතාගන්න දේවල් අපිට එක්කේම නිකන්. ඉතින් ඒක නිසා මේක මේ විශාල චක්‍රයක නැවත නැවතත් අපි සංසාරේ උපදින්නේ ඒ කාන්තයේ මේ අනිත්‍ය අමනාප අකන්ත දේවල් තමයි. අහිතකාම අනත්තකාම අහාරුකාම අයෝගක්ෂේම දේවල් තමයි. ඒ නිසා මේකෙන් ගැලවීම සඳහා නම් කවදාකවත් මේකට තරහ වෙලක් බෑ මේක ප්‍රාර්ථනා කරලත් බෑ එකම උපක්‍රමයයි තියෙන්නේ මේ පිළිබඳව සතිමත් වෙන්න. සතියදී කරන්නේ කවදාකවත් පූර්ව නිගමනයකට යන්නේ නෑ. හොඳයි වශයෙන් හෝ නරකයි වශයෙන් හෝ ඒක එළඹිච්ච වෙලාවේදී ඒ දේ වශයෙන් දැක ගන්න උත්සාහ කරනවා. එනිසා සතිපට්ඨාන සූත්‍රය අනික සූත්‍ර අතර විශාල තැනකට අපිපත් කරනවා. භාවනා කරන පටන් ගන්නකොට නම් ඒකාන්තයෙන්ම විශේෂම සමත භාවනා දෙක සඳහන් කරනවා. මේ අනිත්‍ය අකන්ත අමනාප දේවල් පුළුවන් තරම් අඩු දැනගෙන පටන් ගන්න. නැත්තම් සප්පාය හිත ප්‍රියමනාප කෙනෙක්ට පටන් ගන්න. නමුත් අපිට කවදාකවත් ඒ දේවල් අස්පනා අපිට දවල්ෙදී දැක දැක දැන දැන ඒ පිළිබඳ ප්‍රත්‍යක්ෂ කිරීමකින් තොරව කවදාකවත් මේ සත්‍යක්ෂණය කරන්නේ. එනිසා භාවනා මාර්ගයේ දිගේ ඉදිරියට යනකොට අනිවාර්යයෙන්ම අපිට මේ අනිත්‍ය අකන්ත අමනාප දේවල් මුණ ගැහෙනවාමයි. ඒක පිළිබඳව හොඳ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සඳහන් කරනකොට යම් කිසි විදියක ඉගියක් අපේනවා එක තැනක අපි ඔය සත්‍ය කියන වචනේම අත්තර බලක සඳහන් වෙනානේ බෝධිපාක්ෂික ධර්ම වල ඒ සත්‍ය එක තැනක සඳහන් වෙනවා සත්‍ය බල අනිත් තැනක සඳහන් වෙනවා සත්‍ය ඉන්ද්‍රිය දැන් සතර සතිපට්ඨාන කියනකොට සත්‍ය හතර බලක් සඳහන් ඊගාවට විපාද ප්‍රධාන මේ වීර්ය සම්බන්ධ විස්පාද සම්බන්ධ ඊගාට සති බලය සඳහා සති බලය කියලා කියන්නේ මේ විසුද්ධි මේකේ පරිසම්බිදා මාර්ගයේ සඳහන් කරන්නේ ප්‍රමාදයේ අකම්පියක් තේන සති බල. අපි යන්තනක ප්‍රමාදයට වැටෙන. ප්‍රමාදයේනේ සතිය කියන්නේ සතිය පිටාර කොච්චර දෝ උත්සාහ කරද්දී ප්‍රමාදයට වෙන ප්‍රමාදයට වැටෙන්නේ මොකද අපිට මේ විදිහට අප්‍රිය අමනාප අකාන්ත දෙයක් වුණ ගෑනේ. වුණ ගෑචා කියන්නේ. පිට පිට යනවා. එතකොට අපි අමනමන මේ ප්‍රමාදයට වැටුණා කියලා සැලේ. මේ සැලීම සත්‍ය පිළිබඳව පරිච්ඡක් නැති කෙනාගේ වැඩේ. ප්‍රමාදේ අකම්පියක් තියෙන සති බලන් කියලා කියන්නේ එහෙම ප්‍රමාදයට වැටුණායි කියලා නොසැලී ඉන්න පුළුවන් ගැතියක්. මගේ දැන් සතිය කැඩුනා. කැඩුනා ඉස්සරහ. ඒක පිළිබඳව ආයේ සැලීමක් නැහැ. පශ්චාත්තාපයක් වෙන්නේ නැත්නම් ඒකට කියනවා සති බලය. සද්ධා බලය කියලා කියන්නේ අස්සද්ධිය කම්පියක් තේන ශ්‍රද්ධා බලන්න. ශ්‍රද්ධාව කැඩෙන හිත නරකන මොනවාද හොඳතෝම සිද්ධ වෙනවා. භාවනා නොකරපු කෙනා ඒ පිළිබඳ විශේෂ පච්චත්තාවයකටපත් වෙනවා. නමුත් ශ්‍රද්ධා බලය කියන කෙනා ගන්න මේ ශ්‍රද්ධාව කියන එක මෙහෙම කැඩි කැඩි යන දෙයක්. ඒක කරගෙන යනකොට මේ අපේ අමනාප අකන්ත දේවල් සිද්ධ වෙනවා. ඒ දේවල් වුණාට සැලෙන එක අකුසල. නොසැලී ඉදිරියට යන්න පුළුවන් ඒකට කියන ශ්‍රද්ධා බලය. ඒ නිසා මේ පුද්ගලයා ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් අර පූර්ණ සප්පායතනෙන් පටන් අරගත්තට භාවනාව වැඩෙනකොට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා වැඩනකොට කම්පන චංචල වලට ආව ඒකෙන් කම්පාවටපත් වෙනවා. එක්කරෙනවා ඒක ඇති එහෙමයි මම මත්තර හදා ගන්න ඕනේ කියලා අකම්පිය බලය ඇති කර ගන්න පුළුවන් නම් ඒක තමයි සත්‍යය. ඒ නිසා එකක් පේනවා සතිය වැඩෙන්න නම් සතිය කැඩෙන්න. අකණ්ඩව හැදෙනවා කියලා දෙයක් සතිය නෑ. ඒ කාන්තේම සතිය බලාගෙන යනකොට කරගෙන යනකොට කැඩේ. ලයට යනවා. කැඩෙනකොට වැටෙනකොට නොසලී ඉන්න පුළුවන් ගැතිය නිසා තමයි මේ සතිය තව තවත් පද බල සාහවු වෙන්නේ. දැන් විපස්සනා චිත්ත විඥාන ගත්තාම ඉස්සල්ලාම අපි සතිය පිහිටවනවා මෙනෙහි කරමින් ශීඝ්‍රයෙන් මෙනෙහි කරමින් මූල කර්මස්ථාන. මේ මූල කර්මස්ථානයේ සතිය පිහිටවන්න උත්සාහ කරනකොට සමහර පරියන්කවල වර්ධිනවා සමහර පරියන්කවල ටික වේලාවක මූල කර්මස්ථාන මුලදී මුලදීගෙන මෙන්න. එතකොට ඕන ඉෂ්ඨකාන්ත මනාප තත්ත්වයකටපත් වෙනවා. ඒ தත්ත්වය හොඳට අරමුණට පිරිමැදමින් ආසන්න උත්සන්න කරගෙන ගියාට පස්සේ මේ මෙනෙහි කරන හිතයි අර අරමුණයි දෙක එකට එකතු වෙච්චහම ඉබේම යෝගාචර ගත කරන මේ මොකද උනේ මට සතිය කැඩිලාද දැන් දැන් අරමුණ අර විදිහට තිබුණු සතහන් ආකාර දැක ගන්න බැහැ අරමුණේ අමුතුම ස්වරූපයක් වේ ඒ වගේම සමාධියක් දැන් තියනවාද නැත්ද කියන විදිහට මෙතන සතිමත් සමාධිමත් පුද්ගලයෙකුත් නැහැ සංසිද්ධික තමයි සම්පූර්ණයෙන් බහ ගන්නකොට ඉතින් දෙයක් මේක කමඨාසුත්ත කරලා කියන්නේ නැහැ. අන්දවන්දර. එතකොට වෙන්නේ මේ මිත්‍ය බොහොම සතියෙන් හිතෙන් යනකම් ගියා. දැන් සතිය කැඩුනාදෝ. මොකද අරමුණ අර ඉස්තර විදියට වගේ ගොරෝසුවට කතා ආකාර පේන්නේ. නමුත් අරමුණේම ඉන්නවදෝ කියන සතියකුත් තියෙනවා. සමාධිය කැඩුනා. මොකද හේතු ඉස්සලා වගේ කියන්න බෑ විස්තරේ. නමුත් Tamanට තියෙන භාවනාවේ ලොකු පිටුපට යාමකුත් නැහැ. අන්නේ වෙලාවේ අකම්පිය භාවය. උලන් වදින්න නැත්නම් පිටනකපත් වෙන පහන් දැල්ලක් වගේ අකම්පිය භාවයක ඉන්න පුළුවන් නම් මේ යෝගාචරයේ තුල වෙන තැන්පත්කම මත නැවතත් අරමුණ දෙමි ශාන්ත සුන්දර ඕම සුකුම වැටෙන්න පටන් ගන්නවා. මෙතන කම්පා වෙලා මේ භාවනා ක්‍රමේ හරිනේ මේ ගුරුවරයා හොඳ නැහැ මේ ස්ථානේ හොඳ නැහැ මම මේ හොඳට දුන්න සමාධිය සතිය දැම්මගෙන් කැඩුනා මෙතෙන් දැවිලා උනේ මට උනේ හානියක් කියලා චේතනින් ප්‍රයත්නේ පහත ඇරුවොත් ඔය දිගින් දිගටම දිගින් දිගට අවුලෙන් අවුලට එතන සතිය කරගෙන යනකොට සතිය විසින්න සතිය කලකොල භාවයට පත් කරනවා. කලකොල බලන මේ යෝගාචර මේකට දක්වන ප්‍රතිචාරය මොකක්ද? ආනේ ප්‍රතිචාර යෝගාචරය සති බලයක් වශයෙන් ප්‍රමාදයට වැටුණා තමයි. නමුත් කාන්තාවෙන්ද නරකයි. මම කරගෙන මේකින් දුරුනේ කියලා මාර්ගයෙන් යන විශ්වාසයෙන් හිටිය නැවත තාන අරමුණ පේන්න පටන් ගන්නවා. එතකොට පේන්නේ බොහොමත්ම පරමාර්ථ ධර්ම වලට බරව ස්වභාව ලක්ෂණ පෙන්වනවා. ඉතින්දිත් අභියෝගයක් කරනවා. ඒ මොකද අර යාන්ත්‍රමක සූක්ෂමව අරමුණ තේසි තමන්ට හොඳ තෝම වැටෙන ශබ්දත් ඇයි. වේදනත් ඇයි. ඉතිවිලිත් එන. ඒකෝට සායකයක් මතුවෙනවා දැන් ඉස්සෙල්ලා අරමුණේ ඉන්නකොට අරමුණ හිතයි විතරයි. දැන් අරමුණක් තියෙනවා ඒක අප්‍රකටයි. එහෙම නැත්නම් ප්‍රණීත නෑ විනාඩියම ඇවිල්ලා ඒකත් එක්ක සමසමව කර්ත කර තියෙනවා එතෙන්දිත් යෝගාවචරයා සමහර විතක කලබල හිතකින් බාහිරින් අර ගොරෝසු දේවල් පිටිපස්සේ ගියොත් හෝ එහෙම නැත්නම් මගේ සතිය කැඩිලා දැන් මට ඉස්සර වගේ නෙමෙයි කර්මවල තියන්න බෑ කියලා භාවනා බහා තැබුවොත් හෝ ආයෙ මුලට යන්න වෙනවා මුල ඉඳලාම සුද්ධ කරගෙන ඉන්න වෙනවා කැඩුන නිසා නමුත් ඒ වෙනුවට කල යුත්තේ අනිකුත් අරමුණු සිටියදීම මූල කර්මස්ථානේ දැන් තියෙනවා මට මූල කර්මස්ථානේ තරණයි මට මූල කර්මස්ථානේ සිහිතයි කියලා. ඒ මූල කර්මස්ථානේ යේම පවත්වාගෙන යනවන ජීවිතින් විඳල ගෙනියන්නේ කියලා. විශාල ආලින්දන් නැටමක් අතරමැදින් තරම් තෙල් කලයක් තෙල් කලයක් පිටිච්ච එකක් අඳුරක්වත් හලන්නට නොසලා ගෙනියන උද්දලෙක් වාගේ අර ඔක්කොම දියවුල් අතර මැද කම්පන චංචල විෂම දේවල් මැද මේ සත්‍ය පාත් ගන්න පුළුවන් ගතියක් තියෙන මොකද කරගත්තා. මේක ඉතානත්ම යෝගාවචරයේ කොට භාවනා කියලා දීමේදී ඉතානත්ම අපහසුම තැන තමයි මේ. ඒ මොකද යෝගාවචරය හිතන්නේ මෙතනදී අත්තකාම හිතකාම පහසුකාම යෝගක්ෂේම කාම කියන එක හිතන්නේ අරමුණ විතරක්ම තියෙනවනේ. ශබ්ද මොනවාක්වත් වෙන්නේ නැහැ. ආයේ කොහොමඩක් අත්දැනෙන්න බෑ. හිතෙලි කොහොමඩක්වත් නැහැ විචින්දෝ. නීවර ධර්ම කොහොමඩක්වත් බෑ. අරමුණත් එක්ක විතරක් යන්න හම්බෙන්න ඕන. හදිස්සියේ රජ කෙනෙකුට පාර ඇරියා වාගේ හම්බෙන්න ඕන එක. කවවම්ම දාකවත් එහෙම දෙයක් නැහැ. විපස්සනා ප්‍රගතියක් වෙන්න බෑ. විපස්සනා ප්‍රගතිය නම් හැම වෙලාවෙම බාධාවල් නැති. තිබුණාට වඩා ශබ්ද බාධා නැත් වීම කොහොමද නිරූපණය වෙන්නේ? සමහර මේ වෙලාවදී කියන මට දිව්‍යමය කටහඬ වල්ලා එනවා. මට දිව්‍යමය පණිවිඩ ගේන රූප පේනවා. නැව නැත්තම් අහසේ පාවෙන්නාසේ මට දැනෙනවා. ඒ වගේම බුදුමහාකාර සුවඳ මට වැටහෙනවා. සත්‍යම බොරු එහෙම නැන්නේ. කොහොමදද ගුරුවරයාට ඒත්තු ගන්නන්න බැරි වුණාට මං නම් අත්තා කියන්නේ ඒ කාණ්ඩ ප්‍රත්‍යක්ෂයක් ඒ තරමටම Tamante සබ්දගන්ධ රූප රස ස්පර්ශ තේින්න පටන් ගන්නවා. ඒක කොහොම භාවනා නොකරන බාහිර භාවනා කර නැත්නම් මැජික් වාගේ තමයි. නිසා මෙතනදී යෝගාවචරය ගලව ගන්න නම් මතක් කරලා දෙන්න දෙනවා අපි මේ බණ භාවනා කරන්නේ මහාන වෙන්නේ අරණ්‍ය ගත වෙන්නේ මේ ලාමක පෙළහර පෑමකට ඉති ප්‍රාතිහාරයක නෙමෙයි නිවනට. ඒ වගේ ලාමක අදහසක් තියෙනවනේ ඒ වගේ ලාමක මේ પરමාර්ථයක තයන් අනිවාර්ය මේ පුද්ගලයා එතනදී ඒ මායාව විසින් දෙන ආශයට අනුව. සමතනකට කල්පනා කරන්න ඕනේ මගේ ආර්ථය පවතින්නේ හිත පවතින්නේ පහසුව පවතින්නේ යෝගක්ෂේමේ පවතින්නේ අප්‍රිය වුණත්, අමනාප වුණත්, කුංචි වුණත් මූල කර්මස්ථානෙමයි. මේක මතක් කරලා දෙන කම්ම යෝගාවචර ගුරුවරයාගේ වැඩ කර්මස්ථානට ආරණරගේ යුතුයකම් තාමත් තියෙනවා මේ යෝගාවචර තාම තනින් භාවනා කරගන්න. යම් අවස්ථාවක යෝගාවචරයට වැටෙනවනම් හැම පරියන්කයකදී මම මේක අත්දකින්න ඕනේ. ඒ අත්දකලා ඒ අවුල් පාස මැද පුළුවන්කම තියෙන නිසා මූල කර්මස්ථානයේම හිත සංසිඳවන්න. දී යටින් ගින්දර ගෙනියන්නේ කුසේ. එහෙම නැත්නම් ඒ ආලේඛන නෘත්‍ය නටන තැනක Taman කාවත්ම ගෞරවයක හික්මීමේ යුක්තව Taman හිසින් ගෙදෙන කලයේ බිම දාගන්න නැතුව කඳුලක් අතලනට යන කෙනෙක් වාගේ අර අරමුණේම පවත් ගන්න පුළුවන් ගැතිය තුළ තමයි මූලික වශයෙන් යෝගාවචරය මෙන්න මේ කියන ශෝක පරිදේ දුක්ඛ දෝමනස් දේවල් ඉක්මවන අස්ලෝක ධර්මයේ කම්පා නොවන සතිපට්ඨානයේ මෙලොව වශයෙන් සාක්ෂාත් කරගන්න පුළුවන් පංචංග දුක්ති වේ. තවම 10ක්වත් මේක අම්මට තාත්තට කිව්වොත් අගේ කරන්නේ නැහැ. ඔය භෞතික ලෝක දහම උගන්වන ගුරුවරයෙකුට මේක වටිනාකම තේරෙන්නේ නැහැ. හරියටම තේරෙන්නේ මේ ජීවිතයේ දුකයි පිටලා තියෙන්නේ මේ දුක නැදින් ගමන නම් තියෙන කාන්ත මතින් ප්‍රතිපදාවේමයි ඒකේ කාන්තෙන් වල තියෙන උපේක්ෂාවටයි ඒ අතරමඟ හම්බෙන සෑම සංස්කාරයක් විතේ උපේක්ෂා කරන්න ඕනේ මෙන්න මේ අවස්ථාවේ තමයි සතිය සුපතිත්ථිත සතියක් වඩපත් වෙන්නේ නොසලෙන සතියක් අඛණ්ඩ සතියක් ඒකාන්ත වෙන තැනකට යොමු කරන හත්යක් බාටපත් වෙන්නේ මෙන්න මේ හුදෝට බාධක ධර්ම මත වෙනවා. මේ වෙලාවේ තමයි විපස්සනා යෝග ආචරයේ කොඳු ඇට පෙළ හයි වෙන වෙලාව. ආනේ හයි වෙන වෙලාවේදී මේ බුද්ධලයා විවේක ගණ්ඩායි ඉඳ ඉඳ දුවණ්ඩායි අර බෝධිලිමෝ වාගේ එහෙම නැත්නම් ඉබ්බයිහා ඉබ්බයිහා වගේ සටනේ වගේ ටිකක් බුද්ධයන් දර මම එන්නම් කියණ්ඩායි විවේක ගන්න පටන් අරගත්තොත් ඒකට කියන්න පුළුවන් ලැබුණා වූ වටිනා චිත්තක්ෂණේ මග ඇරලා විනාශ තත්ත්වයකටපත් වෙනවා. මේ වෙලාවේ මේ විනාශය ඊළ විනාශයකටත් හේතු වෙන්න ඉඩ තියෙනවා. තාමත්ම මේ චිත්ත වික්ෂෝපයට හේතු වෙනවා. උතු විවේකයක් තියෙන තරකට යන ගමනක් නමුත් වැරදි කෙනා අතර කඩුව දුන්නොත් ඒක රුසක් නෙමෙයි ඒක නිසා මෙතනදී ගත්තොත් ඒ වගේ විපස්සනා චිත්ත වීදියේක ඒ භංග ඥාන පහතිපට්ඨාන ආදීන වගේ ඥාන පහළ වෙන වෙලාවක මේ මුන්නවත් හැම දෙයක්ම මෙහෙ කරමින් ගත්ත මූල කර්මස්ථානයේ පැවතීම සඳහා කටයුතු කරන යනකොට මේ සතිපට්ඨාන සඳහා කරන අපි මේ සංපයෝග දුක්ඛෝ කියන එකට වෙනම අර්ථයක් ඇති මොකද මේ වෙලාවේ ලෝකයා ප්‍රේමනාපයි කියන දේවල් නෙවෙයි භාවනාවට ප්‍රේමනාපත්ත කාම හිත කාම පාදු කාම යෝගක් කියන කාම කියලා කියන්නේ. ඒක ආදී විවහරෙන් තෝරගන්නවා. ඒක මේ මිනිසුත් එක්ක සාකච්ඡා කරලා තැන් තැන් වල කඩවල ගන්න ගිහිල්ලා ඒක එක්කනත් එක තමන්ගේ කමතහ මේ භාවනා තොරතුරු කතා කරලා බෑ. කතා කළොත් ඒත් ඒ කාන්තම කියන ඔන්න ඕක තමයි කියන්නේ භාවනා කරපම් පිස්සු හැදෙනවා කියලා. දැන් උඹ මොලේ පරීක්ෂා කරගන්නේ මොකද්ද අමාරු කැහිලා තියෙන කිය අර මනුස්සයාට පිස්සු ඇද්දල. ඒක කවදාකවත් නරකයි. ඒ වගේ කෙනෙක් ගිහිල්ලා මේ භාවනා නොකරන නැත්තම් මේ පුරුද්දට එහෙම නැත්නම් මේ මොස්තරේට එනසම් මේ සිද්ධි ප්‍රාප්තිය සඳහා භාවනා කරන්නන් එක කතා කරන එක නොකරන එක හොඳයි. මොකද මේ මේ කතා කරන්නේ විශේෂ අවස්ථා. මේ යන්න හදන්නේ පරමාර්ථ ධර්ම පැත්ත ලෝකෝත්තර පැත්තට යන අවස්ථාවේදී හම්බ වෙන අත්තකාම හිතකාම පාසුකාමයි. මෙන්න මේ தත්ත්ව යටතේදී යම් කිසි කෙනෙක් තවමත් ඒ අනස්සකාමී අපහසුකාමී අයෝගක්ෂේම ධර්මත් එක්ක සංගමයක් සමාගමයක් මිශ්‍රී භාවයක් කලවමක් ඇති වෙනවා නම් ඒක තමයි ਸਰවඥා සඳහන් කරන මේක මේ අපි මේ සංපයෝග දුක. ඉතින් මේ தත්ත්ව දෙකව පල්ල වෙන්නම කල්යාණ මිත්‍යා. මේක දැකලා ඉතින් අඤ්ඤා අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට ධම්මදක පවත්වන සූත්‍රයේදී මතක් කරේ ඉපදෙන තාකල් සංස්කාර දුක. මොනම දෙයක හරි පැටලුවොත් එතකොට මිත්‍ර කියන්න වෙනවා අපේ සංපයෝගයක්. ඒක නිසා එකම සංස්කාරයක් ගන්න ඒ සංස්කාරයේ සම්පූර්ණම ගෙවා දැමීම පිණිස කටයුතු කරනව නම් අන්න යෝග භාවනාවක් කියලා කියන්නේ. එනේන ආරමුණුත් එක්ක හැපෙන්න හෝ ගත්ත ආරමුණ අතාරින්න පටන් අරගත්තොත් ඒ බුද්ධලයට හොද හොද මඩේලා. නැත්නම් හැමදැනම ලින්කාහන් කපන්න හද නැහැ. මෝඩ ලින්කන් ඉන්නේ කවරපත්. සාන්ද භාවනා ක්‍රම රාශියක් තියෙනවා. අද භාවනා ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා. අද භාවනා මධ්‍යස්ථාන ගොඩක් තියෙනවා. මේ නිසා මේ අත්තකාම හිතකාම මේ අපාසුකාම අයෝගක්ෂේමකාම කියන වචනේ දන්නේ නැති නිසා යෝගාවචරයෝ තාමත්ම වල්මත් වෙච්ච තත්යකටපත් වෙලා තියෙනවා විපස්සනා කරන සම්‍යක් දෘෂ්ටිකයි කියා ගන්නා යෝගාවචරය. හැබැයි මේකටපත් නොවි රහත් වෙච්ච පුද්ගලෙක් කෙනෙක් ඇත්තෙත් හැම කෙනාම මෙතනදී කොහොම හරි පොඩි පටලැවිල්ලක් පටලැයි. මේක හොඳ පැත්තකුත් තියෙනවා. කණිවර කරන්න කියලා මතක් කරගන්න. හොඳට මේකෙදී කැලේ කොලේ ඇවිදලා ආවම පල්මත් වෙලා නන්නත්තර වෙලා කාපු මිනිසයාට ඕනම කෙනෙකුට උදව් කරන්න. දන්නා මෙතන ගියාට පස්සේ හැම කෙනාම තමන්ගේ පුළුවන් කාර්කමන දැනුමට මාන්නෙට කරන්න තියෙන තකතිරුකම් කරන්න තියෙන වැරදි වැඩ කරන්න තියෙන නන්නත්තරකම් වෙනවා. දැන් උනාට නැවත දවස භාවනා පටන් ගත්තම ආයෙත් හොඳ පාඩක යන තියෙන අවස්ථාවක් තියෙන නිසා මේ ලෝකයා කියලා කියන්නේ තමන්ගේම අහිත පිළිද අනර්ථයේ පිළිස තමන්ගේම ඥාන පාවිච්චි කරන සත්‍ය જાතිය. ඉතින් වංශයට මේ ඥාන පැත්තකට දාන්න. ඔය පුළුවන් කාලකම් පැත්තකට දාන්න සරුවචනාදී ක්‍රමයට බහින්ද කිව්වට කොණ්ඩ පණ හයිය තියෙනකම් කරන්න පුළුවන් තරම් යගේ වර්ධින එක ඇති. මේ සරුවචනාදී පූර්ණ පිළියරන් තියෙන මනුෂ්‍යකතාව. ඒ කියන්නේ කොච්චර මේ වගේ වැඩි කරන එක පුතක් කරන ගතිය හරි බාහිරට වැටුනොත් ඒක චිත්තක්ෂණය කායිකව ප්‍රතිඵල දෙන බවට සර්වඥන්තේ සාකේ ඒ නිසා මේ අප්‍රියමනාපේ කියන එක පුද්ගලයාගේ ප්‍රගතිය මනින්න පුද්ගලයා නිසිමකට දාන දොර ලක්ෂණ විචිත්‍ර ධර්මය ඒ විචිත්‍ර ධර්මයේ කොච්චර විචිත්‍රේ හා සමානම ශක්තිමත් භාවයක් ඇතිවෙනවා ඔය කොච්චර අප්‍රියමනාපෙන් ඇලිලා තැලිලා පීඩාවටපත් වුණත් චිත්තක්ෂණයකින්ම සතිය පිටවන්න පුළුවන් පිළිතෝපු ක්ෂණෙයිම ප්‍රතිඵල ගන්න. ඒ නිසා මේ බය නැතුව මේ ධර්මයට අකාලිකයි කියලා කියන්න පුළුවන් අරිතනට ආවොත් අය කිසිම කෙනෙකුට අය පගාවල් දෙන්න ඕනේ නැහැ. කිසි කෙනෙකුට සන්තෝෂමත් දෙන්න ඕන කමක් නැහැ. සතිය පිටවපු ගම මුගක් වෙලාවට ගැඹුරු සතියකින් ගැඹුරු සන්තෝෂයක් ඇති වෙන ගැඹුරු වැරද්දක් කරපො පරමතල වැරද්දක් කරපු කෙනාට හරි දැක්ක දැක්ක ගමන් ලොකු සතුටක් ඇති වෙනවා. හරිතර පටාචාරාව දිතුනවා වගේ අඟුලිමාලට හිතුණා වගේ වහාම තේරෙන මොකද ඒ තරම් අතාදෙක ඉඳලා ඒ තරම් ආලෝකයට පත් කරන්න පුළුවන් ශක්තියක් ඇති. ඒ නිසා ලෝක ධර්මයක් වශයෙන් මේ අප්‍රයන් හා ඉපීම කියන එක යෝගාවචරගේ ජීවිතයේ යෝගාවචර කම අලුත් වැඩියා කරනවා. විචිත්‍ර භාවයකට පත් කරන ධර්මයක්. ඒ නිසා බුදුදානහාසේ කලින්ම කිව්වා කලින්ම මතක් කළා මේ සතිපට්ඨානෙදි මේ සතිය කියන යන්ත්‍රේ සතිය කියන මන්ත්‍රේ මේ සතිය කියන අමුතුම මේ ඉන්ද්‍රජාලිත රෝමතේ කියලා. අපි කියනත්තයි කියලා මේ අප්‍රියමනාපයත්ව හමුවීම අඩු වෙන්නේ නැහැ. අඩු හමු අඩු හමු වෙනවමයි. සර්වඥන්දේ කරුණාකත් ඥානෙට පස්සනට පස්සෙත් උනාට මතක් කළා මම කවදාකවත් ලෝකෙට ගැටෙන්න යන්නේ නැහැ. ඒ හැමදාම ලෝකයමයි කියලා. ඉතින් එහෙමනම් මේ පු탁 යන කෙනෙක් එහෙම නැත්නම් දකින්න දකින්න දේ අනන දකින්න දකින්න දේ ව්‍යවුල් කර නැත්නම් ගැන කතා කරන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ගැටීම තමයි මේ ලෝකේ තියෙන හොඳයි මේ ලෝකේ තියෙන නරකයි. අන්නේ වෙලාවේදී සතිය යුක්තව එන දේ අපන්නේ කරේ. කිසියම් පූර්ව නිගමනයකට තොර වෙයි. හොඳ වේවා නරක වේවා මට තියෙන ඇත්ත ඇති හැටි දැක් ගන්නයි මොන විදියකට හෝ තීන්දුවකට එළඹුණොත් ඒකට චේතනා පාඩ දුන්න එක කර්ම පාඩපත් වෙන මම ඒකට ගෙවන්නේ. මොස් මොනම දෙයක් වුණත් මයි ළඟට ආවට මම මේක සඳ සතිය පිටේවත් එන එකනත් පිළිසුදු බාහිරපත් වෙනවා මමත් පිළිසුදු බාහිරපත් වෙනවා ලෝකෙට ලොකු ආදත්තක් තිබුණා. ඒක අප්‍රිය දේවල් දැකලා අප්‍රිය විදියක් ප්‍රතිකාර දක්වන්නේ ඥාන අසතිය කියලා. යම් අවස්ථාවක තමයි තෝරේ නැත්. ඒ වගේ එන්නා වූ නරක හිතේ රාශි රාශි එනකොට කපන්න සමර්ථනාස් දේශනා කරන අනකන්ති කියලා. ආනාපානසති මේ භාවිතෝ විතක් උපච්ඡේදෝ හෝ ඔය දෘෂ්ටි වලට බාරව. ඒ වගේම චින්ත හිතවිලි චිත්ත විපල්ලාස වලට බාරව. සංඥා විපල්ලාස වලට බාරව අනන්ත ප්‍රපංච කලන. අරමුණක් එනවත් එක මේ රාජි පොදි බැඳගෙන. ඒ යන්නේ එන එකක්මකට ඒ ප්‍රතිඵල මේ ප්‍රපංච රාශි ප්‍රපංච ගැම්ම ප්‍රපංච ජවන ප්‍රපංච වීදි හදන්න නිතරම නිසානපායට ගන්න. එතකොට උපච්ඡේද කරනවා. උපච්ඡේද වෙනවා මේ විතක්. එනිසා අපි හිතන්න ඕනේ මේක ඉස්සරහට යනකොට යනකොට අඩු වෙන්නේ එන විතක් අඩු වීම නිසාවක්වත් ලෝක නිවන් දකින්න නිසාවක්වත් අපිට වෙන පහසුවක් වෙන නිසාවක් නෙවෙයි අපි ලෝකේ දිහා බලන දර්ශනය එන් ටෙන් ටෙන් ටෙන් ආස්තිකයි තේරුම් අරගන්න මේකේ තියෙන තාකල් තියෙන්නේ මේ සද්ද රූප ගන්ධ රස ස්පර්ශ වද දෙන දේවල්. සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛා ආචර සඳහන් කරනවා. තවත් කෙනෙක් සඳහන් කරනවා මහණෙනි කවදාකවත් දැකපු නැති, දකින්න වෙන්නේ නැති, දකින්න වෙයි කියලා හිතන්නේ නැති රූපකින් කවදාකවත් දුකක් එන්නේ අපිට මේ වද දීලා තියෙන දැකපු රූප ටිකමයි. වද දෙන්නේ දැකපු රූප ටිකමයි. ඒ නිසා අන්ධ වෙන එක හොඳයි කියලා හිතෙන්න පුළුවන් ඉඩම නැහැ. නමුත් එහෙම එකක් නෙවෙයි සඳහන් කරන්නේ. අපි යන්තා හොඳ දේවල් දැක්කා, දක්ෂ කෙරුවා, රූප දැක්කා කියලා හිතුවනම් යම් කිදයක් බදාගෙන තියෙන දුකක් බව තේරෙනවා. මාතරත් අපි නොදකපු රූප බකින්න හදනව නම් අදහස් කර ගන්න ඕනේ නොදැක්ක දුකක්. නොවිඳිනාලද දුකක් වදා ගන්න හදන බලය. ඒ නිසා දකින් දකින්න රූපේ වර්තමාන චිත්තය ඇති කරගත්තා නම්, සතිය ඇති ගත්තා නම් ඒක කිසිම ප්‍රියකතියක් අප්‍රියකතියක් අමනාප ගතියක් අහිත ගතියක් අමනාප මොනවාක් නැතුව ඇති හැටි දැක ගන්න. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේ ඉතර විස්තරයක් නැති වුණාට සූත්‍ර දේශනාවල තැන් තැන් වල සඳහන් වෙන කොටස් අරගත්තාම මේ තියෙන ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව අනිත්‍ය අකාන්ත අමනාප ගතිය අත්තකාම හිතකාම මේ වචන දිගේ විස්තර කරන යනකොට යෝගාවචරය ඉන්නේ පුදුමාකාර පිළිසු වෙන දක්වා මේක විදින් තාකල් දක්ක වෙන තාකල් ඉස්සරහට යන තාකල් හරි වෙනසක් නැහැ නමුත් මේක විදින් නැතුව කරන්න විදිහක් නැහැ ඒ නිසා මේක බුද්ධ ඥානවාදී නම්බුනාමය බෙද දෙන මේකට මේකට ආර්ය පරිශීලනය. මේක දකින්න රටයක් විදිහට දකින්න නම් ආර්ය විවහාරයනේ සාකච්ඡා කරන්න. ලෝක විවහාරය සාකච්ඡා කරන අද මේකට ධර්ම කතාව මුන්නවක්වත් මට තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. මම බං හිතනවා මේ පිටේ යම් යම් ප්‍රමාණ වලින් තම තමන්ගේ කටුනේ තේරෙනවා කියලා තේරේ වාගෙනදාවෙන් තමයි මම ගොඩක් අදහස් ඉදිරිපත් කරේ. එහෙම නැත්නම් තේරීමේ කුපිලිබඳව මේ අත්දැකීම නිසා තම තමන්ගේ දැකීම සහ මේ ධර්ම කොටස හේතු වේවා වාසනා වේවා ඒ අනුව සියලු දෙනාටම ප්‍රියමනාප අප්‍රියමනාප සියල්ල විසේ හොඳ සතිපට්ඨානයකට මේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අද නිවිද ධර්ම කොටාවෙන් සාවතාදම්මේහි සම්පතං සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවදාජගම්මේ සම්පතං සම්පතං පදවිසානුමෝදන්ති සම්ප සම්පatti විද්‍යා එත්තාවදාජගම්මේ සම්පතං සම්පතං සබ්බේකස්සානුමෝදන්ති සම්ප සම්පatti විද්‍යා ආකාදත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං ධම්මං නෝදිත්වා චිරං රක්ඛන්තු ආසනං ආකාරච්ඡාය බුම්මච්ඡා දීවානාගාමනිසිතා පුඤ්ඤං ධම්මං මොදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාරච්ඡාය බුම්මච්ඡා දීවානාගාමනිසිතා පුඤ්ඤං ධම්මං මොදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතේ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතේ ඉදං වූ ඥාති ඉදං හෝතු සුඛාං